කල්‍යාණ මිත්‍රවරුනි පසුලොස්සක උපදවස්සේ නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ එකතු වී මේ වර්ෂාවේ ආශිර්වාදයක් එක්ක අප හැමදෙනාම කිසියම් උත්සාහයක් ගන්නවා කිසියම් වීරයක් යොදවනවා අපේම අභ්‍යන්තරයට ගමන් කරන්න. අප තුලට පිවිසෙන්න. අපවම හඳුනා ගන්නට සහ අපවම සුවපත් කරගන්නට කල්යාණ මිත්‍රවරුනි අප කවුරුත් දන්නවා මේ කාර්ය භවනාව මේ පොය දවසත් එක්ක සම්බන්ධ දෙයක් නෙමෙයි. පොය දවස මත රඳා පවතින දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම මේ නිලඹ මධ්‍යස්ථානයේත් සම්බන්ධ දෙයක්ුත් නෙමෙයි. මේ තැන එක්කවත් මේ දිනේ එක්කවත් කිසිම සම්බන්ධයක් උඩිනුත් නැහැ යටිනුත් නැහැ භාවනාව. භාවනාව ඒ නිසා নিরপেක්ෂ දෙයක්. කිසිම දෙයක් මත රඳා නොපවතින දෙයක්. තැනක් මත දිනයක් මත. තව විදිහකට කියනවා නම් භාවනා දිනයක් කියලා දිනයක් නැහැ. මෙන්න මේ දිනේ තමයි භාවනා දිනේ. මේ දිනේට නිකම්ම භාවනා වෙනවා. එහෙම දිනයක් මාසේ පළවෙනිදත් නැහැ, දෙවෙනිදත් නැහැ. 29ක් නැහැ, 30ක් නැහැ, 31ක් නැහැ. කිසිම මාසෙක. සූර්ය මාස ක්‍රමයටත් නැහැ, චන්ද්‍ර මාස ක්‍රමයටත් නැහැ. කිසිම කලාවක් තිතියක් නැහැ මේ භාවනා කලාවක් භාවනා දෙපියක් ඒ වගේම මෙන්න මේ අක්ෂාංශි මේ දේශාංශි හිතියොත් භාවනාව වෙනවා එහෙම මේ මේ පොළවේ කොහෙවත් තැනක් පිටක් කියලා ලකුණු කරන්න බෑ එතන හිටගත්තොත් එතන වාඩි වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙනවා. දහම් මඟ විවර වෙනවා. භාවනාව નિરાයාසයෙන්ම වෙනවා. එහෙම තැනක්වත් මොහොතක්වත් නැහැ. බොහෝ දේවල් වලට තැන් සහ වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් බැලුවම හැම දෙයකම තියෙනවා තනකුත් වෙලාවකුත් නැත්තේ භවනාවට තමයි. භවනාවට හැර සියලුම දේවල් වලට ලෞකික ආගමික මේ හැම දෙයකටම තැනක් තියෙනවා වෙලාවක් තියෙනවා. කෑම කන්න, නාණය කරන්න, උයන්න වවන්න හම්බ කරන්න වියදම් කරන්න ලෙඩ වෙන්න දෙහෙත් ගන්න මේ හැම දෙයකම දැන් වෙලාවල් තියෙනවා හැබැයි නැත්තේ භවනාවට තමයි ඒ නිසා තමයි භවනාව බොහෝ විට අතපත් වෙන්නේ නොවී තිබෙන්නේ හැබැයි ඒ නිසාම තමා ඕනෑම තැනකදී සහ ඕනෑම මොහොතකදී භාවනාව කළ හැකි වෙන්නේ කළ හැකි හැබැයි කළ යුතුයි ඉබේට වෙන්නේ කළ යුතුයි එම නිසාම කල්යාණ මිත්‍රවරුනි දහම අකාලිකයි ඒ ධර්මයේ එක ගුණයක් අකාලිකයි. සම්දිත්තිකයි. ඉතින් මේ ගුණ දෙක සම්දිත්තිකයි අකාලිකයි. ඉන්න තැන ඉන්න මොහොතේ දහම තියෙනවා. දහමේ ප්‍රතිඵල ගන්න පුළුවන්. දහමේ පුහුණු කරන්න පුළුවන්. කොතනද ඉන්නේ එතන. කොයි මොහොතේද ඒ මොහොත. ඒ නිසාම මෙතන මේ මොහොත සම්දික්තික අකාලික මෙතන මේ මොහොත එහෙම තවත් දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ සම්දික්තික සහ අකාලික වූ දහම හැර තවත් කිසිම දෙයක් නැහැ මේ හැම දෙයකම නිශ්චිත තැන් තියෙනවා නිශ්චිත වෙලාවක් තිබෙනවා. નિયમિત තැන් નિયમિત වෙලාවක්. හැම තැනම නැහැ කිසිම දෙයක්. හැම මොහොතකමත් නැහැ. මෙතන නැති මේ මොහොතේ නැති බොහෝ දේවල් කියනවා අපිට. හදර කිසිම දෙයක් සියල්ලම මේ මොහොතේ නැහැ. මෙතනක් නැහැ. කොතන හිටියද? එතෙන්ට අදාළ කීපයක් ඇති. එතන ඒ මොහොතට තිබෙන දේවල් ඇති සියල්ල නැහැ. ඒතර තවත් තැනකට ගියාම අර කලින් තැන තිබුණු දේවල් නැහැ. කොළඹ හිටිය කෙනෙක් නුවරට ආවම ඒ කොළඹ තිබුණු දේවල් නුවර නැහැ. නුවර වෙනම දේවල් තියෙනවා. ඊයේ තිබුණු දේ අද නැහැ. ඒ නිසා තමයි මේ ಗುಣ දෙක දහමට විතරක් අදාළ වෙන්නේ. සම්දික්ඛික අකාලික. ඒ ගුණ හයම. විශේෂයෙන් මේ සම්දික්ඛික සහ අකාලික කියන ගුණ දෙක ධහමට විතරයි වෙන කිසිම දෙයකට නැහැ. වෙන කිසිම ආගමකට කියන්නේ නැහැ සම්දික්ඛිකයි අකාලිකයි. වෙන කිසිම දර්ශනයකට, විද්‍යාවකට, ශාස්ත්‍රයකට, න්‍යායකට, නීතියකට නැති ගුණ දෙකක්. සම්දිච්චක සහ කාලික සරලව කියනවා නම් මෙතන මේ මොහොත සියල්ලම තියෙනවා දහමට අදාළ සියල්ලම මෙතන මේ මොහොතේ තියෙනවා ඒතර මෙතන මේ මොහොත යනු හැම තැනම සහ හැම මොහොතකම ඒ දෙවිදිහටම කියන්න පුළුවන් සෑම තැනකම සෑම මොහොතකම විවෘත දෙයක් තමා ගහම කියන්නේ. පවතින දෙයක්. එහෙමනම් පොඩි ගැටලුවක් කෙනෙකුට මතු කරන්න පුළුවන් එහෙමනම් මෙවැනි වැඩසටහන් වල තියෙන ඵලය මොකක්ද එකතු වී සාමූහිකව එක තැනකට එක්වත් වී කරන භාවනාවක සාමූහික භාවනාවක සාමූහික සාකච්ඡාවක අරුත මොකක්ද එහෙම ප්‍රතිඵලයක් තියෙනවා එක පැත්තකින් අවශ්‍ය නැහැ සැබවින්ම අවශ්‍ය නැහැ. තනිව යා යුතු ගමන. මේ ගමන විතරක් නෙමෙයි કોઈ ගමනක් ඇත්තටම තනිව තමයි යන්නේ. එසේ නොසිතුවාට එසේ සිතන්නට අකමැති වුණාට එසේ යන්නට බිය වුණාට හැම ගමනක්ම අප යන්නේ තනියම. අත්කල් බැඳගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි අත්කල් බැඳගෙන ගියත් යන්නේ තනි තනිව. විඳින්නේ තනි තනිව. දුක පමණක් නෙමෙයි සැප උනත් විඳින්නේ තනිව. දැන් බෙදා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. විඳීම් බෙදා ගන්න බෑ කොහොමද? සැප දුක දෙකම බෙදා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. කෑම බෙදා ගන්න පුළුවන්. පෙරළු ගෙඩියක් හතකට අටකට බෙදා ගන්න පුළුවන්. ඊටත් වැඩිය බෙදන්න පුළුවන්. නමුත් රස බෙදා ගන්නට බෑ. ඒ වෙරළු කෑම අනුභව කරනකොට එක් එක්කෙනා විඳින රහ ඒ බෙදා ගන්නට බෑ. ඒ රහ නෙමෙයි බෙදා ගන්න. බෙදා ගන්න පුළුවන් භෞතික දේවල් විතරයි. බෙදන්න පුළුවන් භෞතික දේ විතරයි. එකතු කරන්නත් පුළුවන් භෞතික දේවල් පමණයි. ගණිතේ භෞතික දේ. ඒ සියල්ලම එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම මේ සියල්ලම බලන් වෙන්නේ භෞතික දේවල්. දුක බෙදා ගන්නට බැහැ. සතුටක් බෙදා ගන්නට බෑ. කෙසේ හෝ කල්යාණ මිත්‍රලුනි ඒ නිසා ඇත්තටම නම් සැබවින්ම නම් මෙබඳු වැඩසටහන් අවශ්‍ය නැහැ. කෙනෙකුට දහම් මාගේ ගමන් කරන්නට මෙහෙම තැන් ඕන නැහැ. භාවනා මධ්‍යස්ථාන අවශ්‍යත් නැහැ, පොය දවස් ඕනත් නැහැ. මොකද මේ භාවනාව පොය දවසට විතරක් මේ මතුවලා හරියට පුරහඬ වගේ ඊට කලින් දවසෙත් නෑ ඊට පහුවදත් නෑ අපිට දහම් වෙන දෙයක් නෙමෙයි ඒ තමයි පරමාර්ථ සත්‍යය ඒ සත්‍යයේ තමයි අප මේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න තියෙන්නේ ඒ සත්‍යය තමයි. කල්‍යාණ මිත්‍රවරුනි මිනිස්යා යනු මිනිස්යා යනු තනිව ජීවත් වෙන්නට කැමති කෙනෙක් නෙවෙයි. තනිව ජීවත් වෙන්නට පුරුණු කෙනෙකුත් නෙවෙයි. මිනිසාය. එහෙම තනිවම ජීවත් වෙන සත්වයන් ජීවී ඇති සත්ව ලෝකේ ජීව ලෝකේ ඇති නමුත් මිනිස්සයා ඉබඳු උදකලාව ජීවත් වෙන්නට උපන්න කෙනෙක් නෙවෙයි. දෙමව්පියන් සමග සොහොයුරන් සොහොයුරියන් සමග යහළුවන් යෙහෙළියන් සමග සාමූහිකව ගමන් කරන්නට ගමන් කරන ජීවි. ඉතින් එහාට සහකරුවන්, සහකාරියන්, දියණියන්, පුතුන්, ලේලියන්, බෑණනුවන්, මුණුබුරන්, මිනිබිරියන්. මෙහෙම තමා ජීවත් වෙන්නට හුරු වෙලා තිබෙන්නේ ජීවත් වෙන්නට අපේක්ෂා කරන්නේ මිනිස්සු. එහෙම මේ සත්ත්ව ලෝකෙවත් නැහැ. එහෙම හතර වර්ගයක් එක්ක ඒ හතර වර්ගයේ තවත් වැඩි කරගෙන එහෙම බලාපොරොත්තු අපේක්ෂා එහෙම සැලසුම් කිසිම සතෙක්ගේ නැහැ. ඒක මිනිස්යාගේ විතරයි. ඒක මිනිස්යාට පමණයි ඒබඳු සාමූහිකත්වයක් අවශ්‍ය වෙනවා. ඒබඳු සාමූහිකත්වයක්. ඒට හේතු ඇති. හේතු අවශ්‍ය නම් අප පසුව විමසා බලමු. කෙසේ හෝ කල්යාණ මිත්‍රවරුනි ඒ අපේක්ෂාව ඒ මානසිකත්වය සුභවාදීව උදව්වක් කරගන්නවා භාවනාවට. තනිවම භාවනා කරන්න යෑමේදී කෙනෙකු යෙදවිය යුතු ශක්තිය වැඩි. සාපේක්ෂ වශයෙන් සාමූහික භාවනාවක. සාමූහික භාවනාවකදී අඩු ශක්තියකින් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ තමයි සබාධාමේ නීතිය. රීතිය. හරියට කුරුල්ලන් පන්තියක් එකට පියාඹනවා වගේ අහස් කුසේ දැක ඇති ඊතලයේ හැඩයට ඉංග්‍රීසි වී අකුරක හැඩයට ඒ කුරුල්ලන් පියාඹන. එසේ පියාඹන විට ඒ එක් එක් කුරුල්ලා විසින් යදවිය යුතු යොදවනු ලබන ඒ ශක්තිය තනියම පියාඹන විට යදවිය යුතු ශක්තියට වඩා අඩුයි. පහසුයි ගන්න. වැඩි දුරක් අඩු වෙහෙසකින් ගමන් කරන්නට පිළිවන්. ඒ සබඳහමේ ඒ විශ්ව නීතියම තමා කොයි දෙයක. සාමූහිකව භාවනාවක් කරන විට තනියම කරනවාට වඩා ඒ පහසුවක්, ලෙහෙසියක්, සැහැල්ලුවක් ඒ වගේම අඩු හේසකින් වැඩි ගැඹුරකට යෑම කෙනෙක් අත්දකින්න පුළුවන්. සහයි තවත් ප්‍රතිඵල තිබෙනවා. තව බොහෝ ප්‍රතිඵල තිබෙනවා. සාමූහිකව එකතු වී කරන උත්සාහය. කල්‍යාණ මිත්‍රවරුනි තනි වෙන්නට මිනිසයා අකමැතියි. තනි වෙන්නට. ඒ නිසා හැම විටම සම්බන්ධතා හදාගන්නවා සම්බන්ධතා සැලසුම් කරනවා අපේක්ෂා කරනවා මොන ආකාරයට හෝ දෙමව්පියන් එක්ක දරුවන් එක්ක අසල්වාසීන් සමග ඥාතීන් එක්ක සහකරුවන් සහකාරියන් සමග දරුමුණුබුරන් සීයල ආච්චිලා එක්ක ගහකොළත් එක්ක පූසන් බල්ලන් එක්ක සහ තවත් විවිධ වූ ආකාරයට සම්බන්ධතා ගොඩනගා ගන්න. මේ හැම සම්බන්ධතාවයකම යටි අපේක්ෂාව නම් මට තනි වෙන්නට බෑ. මා තනි වෙන්නට අකමැතියි. නොකිරීම තරම් භයානක අත්දැකීමක් තවත් නැහැ. භයානක අත්දැකීම් තියෙනවා. ඒ හැම භයානක අත්දැකීමකම මූල බීජය මේ තනි වෙන්නට තියෙන බීජය. ඒ තනිවීම කියන කාරණය මේ බොහොම සියුම් කාරණයක්. you. ඔය සියලුම ප්‍රශ්න මතු පිට ප්‍රශ්න පැන නගින්නේ මේ තනිවීමට තිබෙන අකමැත්ත කියන ඒ තනි වෙන්නට තියෙන බිය කියන පතුලේ ඒ තමා පතුල ඒ තමා පාතාලය ඒ පතුලින් තමා අන් සියලුම ප්‍රශ්න පැනනගන්නේ. ඒ සියලුම ප්‍රශ්නවල මූලය සියලුම ප්‍රශ්නවල උල්පත එතනයි. ඒ නිසාම තමා වියෝ දුක බොහොම ප්‍රබලම දුකක් වෙන්නේ. ඒ සියලුම දුක් අතර විඳින දුක් තිබෙනවා. අසනීප නිසා විඳින දුක්, දෝෂාරෝපණ නිසා විඳින දුක්, ඒ සියලුම දුක් අතර තාම ප්‍රබලම දුකක් තමා වියෝ දුක. අති ප්‍රබලම දුක. දරා ගන්නට අපහසුම දුක් වලින් එක දුකක් තමයි වියෝධය. කෙනෙකුව උමතු කරන්නට පිළිවන් දුකක් වියෝධය. පිස්සු වටන්න පුළුවන් දුකක්. සියදිවි නසා ගැනීමට පවා කොළඹන්නට පිළිවන් තරම් ප්‍රබල දුකක් වියෝදුක. කෙනෙකු තාම සියදිවි නසාගෙන නැත්නම් පිස්සු හදාගෙන නැත්නම් එයින් කියවෙන්නේ දිව්‍යෝ දුක තාම දැනෙලා නැහැ කියන එක. තරම් ප්‍රබලව. ඒ දැනෙන්න කලින් ඒට යම් යම් පැලැස්තර හලවා ගන්න. හලවගෙන ඒ සැර බාල කරගන්න. අඩු කරගන්න. නැති කරගන්න බෑ. ඒක අඩු කරගන්න පුළුවන්. කල්යාණ මිත්‍රවරුනි ඒ ඉසේ අඩු කර ගන්න අතරම ඉසේ වහ ගන්න අතරම මේ තේරුම් ගැනීමත් වැදගත්. එහෙම නැත්නම් භාවනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. භාවනාවකින් අප කළ යුත්තේ මේ සැබෑම මූලය මුල සැබෑම උල්පත මේ දුකේ සැබෑ උල්පත පාදා ගන්න. ඒතර විවිධ නම් වලින් අපි දුක් විඳිනවා. ප්‍රශ්න කියලා ප්‍රශ්න කියන්නේ දුකට කියන තව වචනයක්. දුකක් කියලා අපි කියන්නේ ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒතර ප්‍රශ්න කොයි ප්‍රශ්නේ ගත්තත් දුකක්. මේ සියලුම ප්‍රශ්න පැන නගින උල්පත අප සොයාගත යුතු වෙනවා ප්‍රශ්න නැතිව ජීවත් වෙන්නට ප්‍රශ්නයක් නැතිව ගැටලුවකින් තොරව තව විදිහට කියනවා නම් දුකකින් තොරව දුකින් තොරව ජීවත් වෙන්නට අපේක්ෂා කරනවා. දැන් කල්යාණ මිත්‍රවරුනි බොහොම පැහැදිලි අපි ඇති කරගන්න මනුෂ්‍ය සම්බන්ධතා මිනිස් සම්බන්ධතා ඒක බොහොම පැහැදිලියි තමන් මැදි කරගෙන තමන් කේන්ද්‍ර කරගෙන හැම දිශාවක් එක්කම අපි සම්බන්ධ වෙලා මේ තමා සැබෑම ජාලය network එක. ඒක තේන network එකක් නෙමෙයි. තේන ජාලයක් නෙමෙයි. නොපෙනෙන අදිසි ජාලයක්. කිසිම තාක්ෂණයකට ඒ ජාලය අනාවරණය කරගන්න බැහැ. නමුත් හැම දිශාවක් එක්කම තමන්ව මැදි කරගෙන හැම පුද්ගලයාම network එකක් හදාගෙන සම්බන්ධතා ජාලයක් විවිධ නම් වලින් හිතවත්කම් විදියට ආදර සම්බන්ධතා විදියට ඥාති සම්බන්ධතා ආකාරයට අසල්වාසීන් විදියට ගුරු ගෝල සේවක සේව්‍ය පූජ්‍ය පූජක මේ විවිධ නම් වලින් පාලක පාලිත විවිධ නම් වලින් සම්බන්ධතා ජාලයක් හදාගන්න හැම පුද්ගලයෙක්ම තමන් වටා network එකක් හදාගෙන සම්බන්ධතා දැලක් හැම පැත්තටම එමිලා අමුණගෙන ඒ බය දැන් බයට මොකද වෙලා තියෙන්නේ? බිය නිසානේ එතන මේ බිය නැති වෙනවා. වඩ වඩාත් සම්බන්ධතා හදාගත්තොත් 100%ක්ම තනි නම් ලොකු බයක්. ඒ කවුරු හරි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් මොන විදියට හරි හදාගත්තොත් අහවල් කෙනා මට ඉන්නවා. සේවකේ, ගෙදර වැඩ කරන මෙහෙකරුවෙක්, මෙහෙකාරියා ඒ විදියට. එහෙම නැත්නම් ඥාතියෙක්, අසල්වාසියෙක්, දුවෙක් පුතෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, මොනුපුරෙක්, මිනිබිරියක්, ගුරුවරයෙක්, ශිෂ්‍යෙක් මේ මොන විදිහට කෙනෙක් ඉන්නවා. මාව බලන්න, මං ගැන හොයන්න, මට සලකන්න කෙනෙක් ඉන්නවා. දේ සිටිවිල්ලත් එක්ක කෙනෙකුට දැනෙනවා රැකවරණයක්. සුරක්ෂිත බව. බය ඒ බයට මොකද වෙන්නේ? බය නෑ වගේ. කවුරුත් නෑ කියලා හිතෙනකොට එන බය කවුරු හරි ඉන්නවා කියලා මට කවුරු හරි ඉන්නවා. තනි නෑ. ඒ සිතිවිල්ලත් එක්ක ඒ බයට මොකද වෙන්නේ? ඒක තමයි හොයාගන්න වටින්නේ. අප හිතනවා ඒ බය නැති වෙනවා කියලා. ඒ බය නැති වුණත් වෙන්නේ බය වැඩි වෙන එක. බිය කියන ලක්ෂණේ, බිය කියන චෛතසිකේ, බිය කියන මානසික ස්වභාවය වැඩි වෙනවා. එයාට මොනවා හරි වුණොත් දේශිතවිල්ල ආවොත් හිතට අරගෙන බලන්න තමන්ට ඉන්නවා කියලා තමන්ව බලාගන්න ඉන්නවා මට මොනවාරි වුණොත් අහවල් කෙනා මට උදව් කරයි දැන් ඒ සිතවිල්ලත් එක්ක මට මොනවාරි වුණොත් කියලා හිතෙනකොට එන බය අඩු වෙනවා මේ වුණොත් අහවල් කෙනා ඉන්නවා පොලිසිය ඉන්නවා උසස් නිලධාරියන් ඒ නිසා මොනවාරි නීතිය ප්‍රශ්නයක් ආවොත් පුළුවන් දන්න කියන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ලෙඩක් කියලා ආවහම එන බය අඩු වෙනවා. ධනවත් දූ පුතුන් ඉන්නවා. අම්මා තාත්තට සල්ලි තියෙනවා. එහෙම ඉන්නකොට අර මොනවා හරි නැති වුණොත් කියන බය නැහැ. අඩු වෙනවා. ඒක ඇත්ත. හැබැයි සමස්ත බිය වැඩි වෙනවා. එයාට මොනවා හරි වුණොත්, ඒ අයට මොනවා හරි වුණොත්, මට නැති වුණොත් එය තමන් වෙනුවෙනුත් පියටපත් වෙනවා, අනුන් වෙනුවෙනුත් පියටපත් වෙනවා. සමේ නෙමේ බියට සැබෑ විසඳුම. සම්බන්ධතා අවශ්‍යයි. කල්යාණ මිත්‍රවරුනි සම්බන්ධතා මනුෂ්‍යයට අවශ්‍යයි. ඒ නිසා තමයි ධහම කියන්නේ මේ මුළු ධම්මගම පවතින්නේ සම්බන්ධතා නිසා කියලා. මේ සමස්ත ධර්ම මාර්ගයේම පියවරෙන් පියවරට මුල් පියවරේ සිට අවසානම පියවර දක්වා එකක් දෙකක් නෙමෙයි පළවෙනි අඩිය විතරක් නෙමෙයි භාගයකුත් නෙමෙයි පළවෙනි පියවරේ සිට ප්‍රථම පියවරේ සිට අවසාන පියවර දක්වාම මේ දහම් මග පවතින්නේ සම්බන්ධතා නිසා. ඊන කල්යාණ මිත්‍ර සම්බන්ධතා. හැබැයි ඊන් කියවෙන්නේ මේ කවුරු හරි එක කල්යාණ මිත්‍රේ අපිව පඩියෙන් පඩිය ගෙනියනවා කියලා. අන්තිම පඩිය දක්වා මුල් පඩියෙන්. එහෙම නෑ. එහෙම නෙමෙයි හැබැයි හැම පියවරකදීම කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයක උදව්ව ලැබෙනවා. උදව් ලබා ගන්නට ඕනේ. කුමක් සඳහාද මේ ප්‍රශ්නය මුලින්ම විසඳලා ගන්න. කල්යාණ මිත්‍රවරුනි ඔය හැම සම්බන්ධතාවයක් පිළිබඳවම අපි සිහිය ඇති කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ප්‍රශ්න අඩු කරගන්නට හදාගන්න සම්බන්ධතා නිසා ප්‍රශ්න වැඩි කරගන්න. දුක අඩු කරගන්නට හදාගන්න සම්බන්ධතා වලින් වැඩියෙන් දුක් විඳිනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ සම්බන්ධතාවල නෙමෙයි සම්බන්ධතා අවශ්‍යයි. හැබැයි ඒ සම්බන්ධතා පිළිබඳ අපි සිහි බුද්ධිය පාවිච්චි කරන්නට ඕන. සිහි බුද්ධිය නැතිව කරන ඕනෑම දෙයකින් ප්‍රශ්න එනවා. ඕනම දෙයක් එක්ක සම්බන්ධ වුණොත් සීබුද්ධියෙන් තොරව පිහියක් එක්ක සම්බන්ධ වුණොත් ඒ පිහියට තමන්මම කැපිලා යනවා. වෙන දෙයක් කපන්නයි පිහිය ගන්න. අඹ ගෙඩියක් කපන්න. මැල්ලුම් ටිකක් ලියා ගන්න. හැබැයි සිහි බුද්ධියෙන් සිහි කල්පනාවෙන් තොරව නම් කෙනෙකු පිහියත් එක්ක සම්බන්ධ වෙන්නේ එයින් අඹ ගෙඩිය කැපෙන අතරම තමන්ගේ ඇඟිල්ලක් කැපෙනවා. මැල්ලුම් ලියන අතරම තමන්වත් කැපෙන්න පුළුවන්. ඒතර ඒහි වරද පිය නෙමෙයි. ඒක පියට දොස් කියන්න පුළුවන් මේ පිය කැපෙනවා වැඩි. ඒක ලිස්සන. නෑ පිය නෙමෙයි වරද. වරද සිහි බුද්ධියෙන් තොරව ඒ පිහියත් එක්ක සම්බන්ධ වීම නිසා. සිහි බුද්ධියෙන් තොරව මොනවා එක්ක සම්බන්ධ වුණත් සම්බන්ධ වූ කෙනාට ප්‍රශ්න වලට මූල දෙන්න වෙනවා. මොනවා එක්ක සම්බන්ධ වුණා? සල්ලි එක්ක සම්බන්ධ වුණත් ඒ වගේ. සීබුද්ධියෙන් කරෝ. ඒ ගැන ඕනතරම් උදාහරණ අපේ එදිනෙදා ජීවිතේෙම ගන්න පුළුවන්. ඕනතරම් උදාහරණ. හැම ගැටලුවක්ම මුලට ගියොත් පේනවා ඒ අපි සිහියෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. සීබුද්ධියෙන් නෙමෙයි. ඒ වරද වෙන කෙනෙකුට පටවන්න බෑ. තමන්ම පටව ගන්න ඕනත් නෑ වරද. මගේ වරදක් කියලා. මෙතන වරද දකින්න. මගේ වරදක් කියු පමණින් නිවැරදි වෙන්නේ නෑ. නිසා අනුන්ට දොස් කියන්නත් අවශ්‍ය නෑ. තමන්ට දෝෂාරෝපණය කරගන්න ඕනත් නෑ. හැබැයි හේතුව දකින්න. හේතුව නම් සිහි බුද්ධියෙන් තොරවීමයි. එම නිසා අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි අත්‍යවශ්‍ය වෙන්නේ සිහි කල්පනාව සිහි නුවණ සිහි බුද්ධිය ඇති කර ගැනීමයි දහමේ වචන වලින් කියනවා නම් සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය සිහි නුවණ සිහි බුද්ධිය සිහි කල්පනාව මොනවද මා බලාපොරොත්තු වෙන්නේ? අපි ඔන්න මේ හොඳ භාවනාව. බොහොම හොඳ භාවනාව. මොනවද බලාපොරොත්තු වෙන්නේ? අහවල් කෙනාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අපි වටේට හදාගෙන තියෙන මේ දැල සම්බන්ධතා ජාලය network එක අන්න පේන්න පටන් ගන්නවා. දැන් වෙන කිසිම තාක්ෂණයකට ඒක පේන්නේ නැහැ. කිසිම තාක්ෂණයකට බෑ හොයාගන්න මේ මේ මේ පුද්ගලයා හදාගෙන තියෙන network එක මොකක්ද කියලා. ඒ සම්බන්ධතා දැල මොකක්ද? එය පේන්න පුළුවන්නේ සිහියට විතරයි. සිහියට විතරයි සිහි බුද්ධියට පමණයි මේ network එක අනාවරණය වෙන්නේ. විද්‍යාමාන වෙන්නේ. ඒ තමන්ගේ සිහි බුද්ධියට විතරයි. අනුන්ගේ සිහි බුද්ධියකට නෙමෙයි. මකුළු දැලකටත් වඩා සංකීර්ණ. මකුළු දැලකටත් වඩා දුර්වල සම්බන්ධතා ජාලයක් තමයි අපි හදන්නේ. ඒ මකුළු දැලකටත් වඩා සංකීර්ණයි එමෙන්න මකුළු දැලකටත් වඩා දුබලයි. ඒ අගමුල හොයන්න ලේසි නෑ. පටන් ගත්තේ කොතනින්ද? දැන් කී දෙනෙක් පටලවාගෙනද ඉන්නේ? ඒ රේස් නෑ හොයාගන්න. එපමණට සංකීර්ණයි. ඒ වගේම සංකීර්ණයි කියන එකෙන් කියවෙන්නේ ශක්තිමත් කියන කාරණේ. බොහොම ඉක්මනට කැඩි අපි හිතනවටත් වඩා ඉක්මනට කැදේ. හිතනවටත් වඩා ඉක්මනට දිය වෙලා ඒ නිසා තමයි වියෝ දුක කියන එක එහෙම දුකක් තියෙන්නේ. මේ දැල ශක්තිමත් නම් නොකැඩෙන දෙයක් නම් මොනම දෙයකටවත් බැරි නම් මේ සම්බන්ධතා ජාලය විසන්ධි කරන්න එහෙමනම් කවදාවත් වියෝදුකක් දැනෙන්න විදියක් නැහැ. නේ වියෝදුක දැනෙන්නෙම මේ සම්බන්ධතා ජාලය දුර්වල නිසා. ඒ අසම්බන්ධ වෙන නිසා. ඒ නිසාම තමා කල්යාණ මිත්‍රරුනි මේ ගැන අප සොයා බැලිය යුතුවන්නේ. මේ කැඩෙන්නෙම නැත්තම් විසන්දි වෙන්නෙම නැත්තම් ඒ වගේම මේක සරල නම් අමුතුවෙන් ඒ ගැන සොයා බැලීමක් අවශ්‍ය නැහැ නෑ මේ හරි සංකීර්ණ එහෙම මේ බැලුවට බැලූ පමණට සිතූ පමණට මේ අගමුල් හොයාගන්න ලේසි නෑ ඒ වගේම මේ නොදිරන නොකැඩෙන නොමැරෙන සම්බන්ධතා නම් මේ ඒත් ඒ ගැන හොයන්න ඕනේ එහෙම නෙමෙයි. අතිශයින්ම දුර්වලයි. කල්යාණ මිත්‍රවරුනි සිහිය සමගේන නුවණ අපි යොදා ගන්නට ඕනේ මේ පිළිබඳ දැනුවත් වෙන්න. කුමක්ද මා අපේක්ෂා කරන්නේ? මෙන්න අහන්න හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නේ අපි අහන්නේ වැරදි කෙනාගෙන් වැරදි විදිහට. වැරදි කෙනා කවුද? අනුන්. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ තමන්ගෙන්. තමන්ගෙන් නොඅස්සා හැම දෙනාගෙන්ම අහනවා. ඒ වගේම අහන්නේ ප්‍රශ්නේ වැරදි විදිහට. ඇයි මේ දේ කරේ නැත්තේ? ඇයි මේ දේ කිව්වේ නැත්තේ? ඇයි මේ දේ දුන්නේ නැත්තේ? ඇයි මෙහෙම කිව්වේ? ඇයි මෙහෙම කළේ? ඒ ඒ ප්‍රශ්නේ ඒ විදිහට තමයි අහන්නේ අපි අනිත් අයගෙන්. ඒ ප්‍රශ්න දෙක වැදගත් වෙයි. හැබැයි ඊට වඩා වැදගත් නැත්නම් භාවනාවේදී වැදගත් වෙන්නේ තමන්ගෙන්ම මේ ප්‍රශ්නේ අහන එක. මා කුමක්ද අහවල් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ? එම සම්බන්ධතා හදාගෙන තියෙනවා. ඉතින් එක් එක්කෙනා පිළිබඳ ඒ සම්බන්ධතා ජාලයම දැක එක් එක්කෙනා පිළිබඳව තමන්ගෙන්ම විමසීමක් කරත්. ඇයි මම මෙයත් එක්ක සම්බන්ධයක් හදාගෙන තියෙන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මම මොනවද ඉල්ලන්නේ? මට මොනවද ඕනේ? හිතවත්කම, ආරක්ෂාවක්, ආදරයක්, සෙනෙහසක්, අවධානයක්, මුදලක් උපදේශයක් රැකවරණයක් මොනවාද මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ අපූර්වතම භාවනාව. අපූර්වතම කියන්නේ මෙහෙම භාවනාවක් සංසාරේ අපි කරලා නැහැ. පෙර කරන පෙර නොකරන ලද භාවනාවක්. ඒ නිසා අපූර්ව කියන්නේ. పూర్වේ කර නැහැ. పూర్වේ කර තිබෙනවා නම් අපි අද මෙතන නැහැ. ඒතර මේ විපස්සනා. විපස්සනා භාවනාව පිළිබඳ හැම දෙනාම උනන්දු වෙනවා. ඒතර මෙන්න කළ හැකි කළ යුතු අපූර්වතම විපස්සනාව. කොලයක් අරගෙන තමන්ව කොලේ මැද තිතක් තියලා ඒ තමයි මම. ඒතර මා වටා දැන් සිංහලෝවාද සූත්‍රයට අනුව නම් 6 දෙනෙක් ඉන්නවා. අඩුම ගානේ 6 දෙනෙක් ඉන්නවා. ඒ දිසා 6ට සදිසාවට දෙමව්පියන් නැගෙනහිරින් පටන්ගෙන ඒ පහරියාව සාම්පුරුෂයා බටහිර ඒ අතර දරුවන් සේවකයන් පැවිදි පක්ෂය දායක දායකයන් මේ ටික ඒ විදිහට දැන් මෙහෙම හයක් ඉතින් හයට වැඩි කොහොමද එතන මේ සම්බන්ධතා ජාලය කොලයකට දාලා බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ ඇත්තටම ලස්සනයි. අපූර්වතම චිත්‍රයක්. අපූර්වතම රූප සටහනක්. මේ එක එක්කෙනාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒක ලියන්න පුළුවන්. ලියන්න ඕනේ. මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? ආවල් කෙනාගෙන් මොනවද? මෙයාගෙන් ගෙදර ඉන්න පූසාගෙන් මොනවද? බල්ලාගෙන් මොනවද? හැම එකක් ලියලා බලන්න එතකොට කෙනෙකුට අන්න පළවෙනි වතාවට කෙනෙක් සවිඥානික වෙනවා. කෙනෙක් කෙනෙකු තුල සිහි බුද්ධිය ඇති වෙනවා. තමන් කොපමණ දේ ලෝකයෙන් ඉල්ලනවාද කියලා. කොපමණ දේ මේ ලෝකයෙන් බලාපොරොත්තු වෙනවද කියන එක. ඒ ගැන අපිට නෑ තාම නිවැරදි සහ පරිපූර්ණ සිහිබුද්ධිය. මේ අසීහිය අසීයෙන් ගොතන වියවලක්. මකුළුවෙක් ඒ දැල ලියන්නේ බොහොම සිහියෙන්. ඒ තමන් අවශ්‍ය තැන අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය ප්‍රමාණයට වියාගන්න. ඒ සිහියවත් අපිට නැහැ. ඒතර පළවෙනි වතාවට සිහිය ඇති වෙනවා, සිහි කල්පනාව ඇති වෙනවා, ඇති කරගන්නට ඕනේ මේ පිළිබඳව. අද මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. මේ හරහා අපිට යන්නට පුළුවන් ප්‍රශ්නේ මුලට මුලටම යන්න පුළුවන්. ඒ මුලින්ම ඉඳ ගන්නත් පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි මේ භාවනා විපස්සනාව ආධ්‍යාත්මික පැත්තෙන් කෙලවරටම මේ ප්‍රශ්නේ විසඳන්න උදව් වෙනවා. කියන අවසාන පියවරටම අපි වික් යන ධම්මගේ අන්තිම කෙලවරට. එපමණක් නෙවෙයි සම්බන්ධතා බොහොම මෘදු මොලොක්ව මෘදු මොලොක්ව ඕනෑම සම්බන්ධතාවයක් සේවක සේවී සම්බන්ධතාවය අසල්වාසී සම්බන්ධතාවය මේ ඕනෑම සම්බන්ධතාවයක් මෘදු මොලොක්ව Tamanට බරක් නොවෙන්නත් අනිත් කෙනාට ලොකු පීඩනයක් නොවන විදිහට පවත්වාගෙන යන්න උදව් වෙනවා. මේ එදිනදා ජීවිතයට බොහෝම ප්‍රයෝජනවත් වෙන විපස්සනාවක් ආධ්‍යාත්මික ජීවිතයට බොහොම උපකාරී වෙනවා. අනිවාර්යයෙන්. මොනවද අපේක්ෂා කරන්නේ? මම දන්නවද? මේ ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. මා දන්නවාද මා අහවල් කෙනාගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා මා දන්නවා. ඒ තැනත්ත දන්නවද නැද්ද කියන එක නෙමෙයි. ඒක දෙවෙනි ප්‍රශ්නය. අපි හැම විටම පටලැවෙන්නේ එතෙන්ට ගිහිල්ලා. අප හැම විටම ගැටෙන්නේ එතනදී. අපේ අපේක්ෂා ඉටු කළේ නැහැ. අපේ බලාපොරොත්තු ඉටු කළේ නැහැ. අපිට ඕන දේ දුන්නේ නැහැ. ඕන දේ කළේ නැහැ. ඕන දේ කිව්වේ නැහැ. ඕන නැති දේවල් තමයි දෙන්නේ. ඕන නැති දේවල් තමයි කියන්නේ. ඕන නැති දේවල් කරන්නේ. එතන තමයි පටලැවෙන්නේ. එතන තමයි අපි ගැටලු හදාගන්නේ. එතකොට මේ සම්බන්ධතාවලට මොකද වෙන්නේ? ඒවා ගැටලු බවට පත් ගැටලු නැති සම්බන්ධතාවයක් ගැටලුවක් බවට පත් වෙනවා. ගැට ගැහෙන්න පටන් ගන්නවා. නිදහස් නෑ ලිහිල් නෑ දැන් ගැට ලිහා ගන්නට බැරි ගැට එතකොට එතෙන්දි කියනවා අන්තෝ ජටා වහි ජටා ජටාය ජටිතා පජා එතන මේ ගැට හැම කෙනෙක් එක්කම ගැට සම්බන්ධතා කියන්නේ එකක් ගැට කියන්නේ තව එකක් දැන් සම්බන්ධතා ඉක්මවල ගිහිල්ලා ගැට බවට පත් වෙලා තියෙනවා ලිහා ගන්නට බැරි ගැට ලිහා ගන්නට බැරි සම්බන්ධතා නෙමෙයි. ලිහා ගන්නට බැරි ගැට. මේ දෙක දෙකක්. හිතනවා නම් මේ සම්බන්ධතා නිසායි ප්‍රශ්න කියලා නෑ. ඒක නෙමෙයි ගැට නිසායි ප්‍රශ්න. අපි වැරදි විදිහට පටලවාගෙන තියෙනවා. අපි වැරදි විදිහට හැම දෙනා එක්කම පටලැවෙනවා. ඒ පටලැවෙන්න මූලික හේතුව අපි දන්නේ නැහැ අපිට මොනවද ඕනේ කියලා. ඒ පළවෙනිම කාරණය අපි දැනුවත් වීමයි. Taman දැනුවත් වෙන්න මොනවද ඕනේ? හැමදේම හැමදේම කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. කිසිම දරුවෙකුට ඒ දරුවට ඕනේ සියල්ලම දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැහැ. එහෙම දෙන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුත් නැහැ. කිසිම අම්මා තාත්තා කෙනෙකුටත් දරුවන්ගේ සියල්ලම ලැබෙන්නේ නැහැ. මේ සියල්ලම කියන කාරණය මිත්‍යාව. ඒ තමා ලොකුම මිත්‍යාව. හැබැයි මේ මිත්‍යාව කොහොම ලක්ෂණයි. හැමදේම මට හැමදේම ඕනේ. ඔබගෙන් මට සියල්ලම ඕනේ. සියල්ලම දෙනවා. දැන් මේ වචන දෙක තරම් මිහිරි වචන දෙකක් තවත් නැහැ. ඒ ඒවා මිහිරි. හැබැයි මිත්‍යා. නිසා සියල්ල කියන එක අතහැරලා දාන්න. ඒ ඒ බොරුව. ලස්සන බොරුව. බොහොම සුන්දර බොරුවක්. එහෙම කෙනෙක් පොරොන්දු වෙනවා නම් ඒ දන්නේ නැතුව පොරොන්දු වෙන්නේ. එහෙම කෙනෙක් පොරොන්දුවක් ඉල්ලනවා නම් ඒත් නොදැන කරන. බොළඳ. ඒක බොළඳක්ද? එහෙම ඉල්ලන්නේ දරුවෝ. පුංචි දරුවා. සියල්ලම ඉල්ලනවා. ඒ දරුවෝ හිතනවා දෙමව්පියන්ට පුළුවන් සියල්ලම දෙන්න. ඒ දරුවන් දන්නේ නැහැ දෙමව්පියෝ කියන්නේ මිනිස්සෙක්. අම්මා කියන්නේ මිනිස්සෙක්. තාත්තා කියන්නේ මිනිස්සෙක්. මිනිස්සෙක් කියන්නේ සීමා සහිත පුද්ගලෙක්. සීමා සහිත කෙනෙක්. අසීමිත කෙනෙකුට නෙමෙයි මිනිස්සු. මිනිස්සෙකුට බෑ කවදාවත් අසීමිත වෙන්න. හැම දෙයකටම සීමාවක් තිබෙනවා. ආදායමට සීමාවක් තිබෙනවා. හැමදේම අරන් දෙන්න බැහැ. හැම වෙලේම ඉන්ටර් බෑ දරුවෙක් එක්ක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. ඒතර කාලය සීමිතයි. වෙලාව අසීමිත වෙලාවක් නෑ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. ඒ වගේම අසීමිත ඉවසීමකුත් නෑ. හිතන්න පුළුවන් ඉවසන්න ඕනේ. හැම දෙයක්ම ඉවසන්න ඕනේ. මොකද මගේ අම්මා මගේ තාත්තා. ඉවසන්න පුළුවන්. දෙමාපිය තමයි වැඩියෙන් ඉවසන්නේ. නමුත් ඒ ඉවසීමටත් සීමාවක් තියෙනවා. ආදරයටත් සීමාවක් තියෙනවා. අසීමිත ආදරයක් නෑ කිසි කෙනෙක්. ඉතින් මේ ලක්ෂණ වචන මේ අසීමිත කියන්නේ. ලක්ෂණ උනාට මිත්‍යාව. යථාර්ථයක් නෙමෙයි. ඒතර මේ මිත්‍යාවක් එක්ක යන ගමනට වැඩි දුරක් නෑ. මිත්‍යාවකට මේ අපි වැඩි දුර දුර ගමනක් එක්ක යනවා. එක පඩියක් දෙකක් නැගිට පුළුවන්. හැබැයි ඉනිමගේ ඊළඟ පඩි නෑ. අපි ඉනිමගේ හේතු කළා තියනවලු ඉහළ අහසේ තැනකට. එහෙම ඒ හේතු කළා තියන්නේ මිත්‍යාවකට. ඒත් පඩි නැති ඉනිමක. ඉනි දෙකක් විතරයි තියෙන්නේ. ඒකේ පඩි නෑ. එකක් දෙකක් නගිනකොට ඉන්නහට යහගන්න බෑ. අඩිය තිබ්බොත් වැටෙනවා. සමේ අසීමිත කියන වචනේ අයින් කරලා සීමිත කියන තැනට එන්න. අසීමිත ඉල්ලීම් සීමිත පුද්ගලයෙක්ගෙන් කරන්න බෑ. අපිට ඕන දේවල් වල සීමාවක් නැත්නම් අපි හැම විටම පත් වෙනවා ගැටලුවකට. අපි සීමිත පුද්ගලයෙක්ගෙන් සීමිත පහසුකම් සහිත පුද්ගලයෙක්ගෙන් ඉල්ලනවා සීමිත දේවල්. අසීමිත ධනයක්, අසීමිත වෙලාවක්, අසීමිත ආදරයක් අසීමිත ඉවසීමක් අසීමිත කරුණාවක් අසීමිත කැපවීමක් අසීමිත සොයා බැලීමක් අසීමිත රැකවරණයක් එහෙම ඉල්ලන්න බෑ ඉල්ලන්න පුළුවන් නම් ලැබෙන්නේ නෑ ඉතින් අපි හිතන වැරද්ද හවල් කෙනාගේ වැරද්ද අම්මගේ වැරද්ද තාත්තගේ වැරද්ද ඒ ආයතනයේ ප්‍රධානය. එහෙම වැරද්දක් තියෙන්නත් පුළුවන්. නමුත් මූලිකම වැරද්ද තමයි අපි දැනුවත් නැතිකම. අපි දැනුවත් විය යුතුයි අපිට අවශ්‍ය මොනවද? ඇත්තටම ඕනේ මොනවද? මොනවද මට ඉල්ලන්න පුළුවන්? මට අවශ්‍ය දේ පිළිබඳව මා අදාළ පාර්ශවයේ දැනුවත් කරලා තියෙනවද? මට ඕනේ මොනවද කියන එක ගැන මේ ඇති කරගන්න සම්බන්ධතාවලදී මම මොනවද බලාපොරොත්තු වෙන්නේ. දැන් මේවා තමයි ප්‍රායෝගික කාරණා. ඒත් මේක ලස්සන භාවනාවක් කිව්වේ නිසා. ලස්සන මිත්‍යාවකින් ලස්සන යථාර්ථයකට යන්න පුළුවන් භාවනාවක්. බොහොම ලස්සන මිත්‍යාවකින් ලස්සන සිහිනයකින් කෙනෙකුට ලස්සන යථාර්ථයකට පිවිසෙන්නට පුළුවන් මේ භාවනාව. එහෙම නැත්නම් ලස්සන සිහිනයක අවලස්සන ගොඩක් පාටපත් වෙනවා. හැම සම්බන්ධතාවයක් නිසා. කල්‍යාණ මිත්‍රවරුනි ඒ ලෞකික निराකරණයත් එක්ක අපි අපි තුලට ආවොත් පැහැදිලි වෙන කාරණයක් තමයි මේ සම්බන්ධතා බාහිරත් එක්ක විතරක් නෙමෙයි අපි හදාගන්නේ. මගේ කියලා අපි හදාගන්නේ බාහිරයත් එක්ක විතරක් නෙමෙයි. සිතිවිලිත් එක්ක, හැඟීම් එක්ක. ඒවත් එක්කත් අපි මේ අභ්‍යන්තර සම්බන්ධතා දැලක් හදාගන්නවා. අර බාහිර සම්බන්ධතා ඒ එක්ස්ටර්නල් network එක මේ internal network එකක් අභ්‍යන්තර ජාලිකුත් හදාගෙන ඉන්නවා ඇතුලේ සිතිවිලිත් එක්ක මතකයන් එක්ක සැලසුම් එක්ක සහ හැඟීම් එක්ක මගේ දුක මගේ තරහ මගේ පාළුව මගේ සතුට දැන් මේ ඔන්න එතකොට දැන් බලන්න දැන් අපි අභ්‍යන්තර ජාලය ගැන අවධානය යොමු කළොත් ආයෙ කොලයක් අරගෙන අපි තමන්ව මැදි කරලා පිටත් තියලා කොපමණ දේවල් එක්ක තමන් ඇතුළතින් පටලැවිලා ඉන්නවද එළියෙන් පටලැවිච්ච කෙනෙක් එකක් ඒකට තමයි අර ගැට ගහගෙන තියෙන එළිය බහිජටා කියන බාහිර වශයෙන් ගැට ගහගෙන තියෙනවා. දැන් අභ්‍යන්තර වශයෙන් සම්බන්ධතා හදාගෙන ඒවත් එක්කත් ගැට හදාගන්න. ඒතර මේ ගැටයක් ගහගත්තාම ලියාගන්න ලේසි නෑ. මේ හැඟීම් එක්ක අපි ගැට ගහගෙන තියෙනවා. මගේ දුක. මගේ කෝපය. මගේ අනුකම්පාව. මගේ අනුකම්පාව එකක්. කෝපය එකක්. හැබැයි මගේ අනුකම්පාව මගේ කෝපය මගේ දුක මගේ ශෝකය එතන එහෙම එකක් තියෙනවා එහෙම එකක් තියෙනවා මොකද මගේ දුක කියලා එකක් තියෙනවා මගේ තරහ කියලා දෙයක් තියෙනවා දුකක් තිබිය හැකිමුත් ශෝකයක් පැවතිය හැකිමුත් මගේ දුකක් හෝ මගේ ශෝකයක් නැහැ. එහෙම එකක් නැද අපි හිතනවා එහෙම එකක් තියෙද. ඇයි එහෙම හිතන්නේ? එහෙම හිතන්නේ ආයේ තනි වෙන්න තියෙන අකමැත්ත. එහෙම තමයි. වෙන හේතුවක් නෙමෙයි තනි වෙන්නට අකමැති. කවර දෙයක් එක්ක හරි එකතු වෙන්නට ඕනේ. තරහ එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. ඒක තුනම ඔන්න Taman තනි නෑ කියන හැඟීම එනවා. තනි නෑ. ඕනෑම හැඟීමක් එක්ක එකතු වෙලා බලන්න. ඒ මොහොතේ තනිකමක් දැනෙන්නේ දුකක් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. කවුරුත් නෑ මට කවුරුත් නෑ කීකේ ඉන්න පුළුවන්. හැබැයි එතන ඒ තනිකමත් එක්ක නෙමෙයි ඉන්නේ. දැන් දුකක් එක්ක එකතු වෙලා. දුක තමයි Tamanගේ පාර්ශව කරු. දුක තමා සහකරුවා. දුක තමා සහකාරිය. ඒ දුකින් දුක නැමැති සහකරුවගෙන් හෝ දුක නැමැති සහකාරියගෙන් තනිකම වහගෙන ඉන්නේ. හිතන්නේ මේ දුක් වෙන්නේ තනිකම නිසා. කවුරුත් නැති නිසා, පාළුව නිසායි මම මේ දුකින් ඉන්නේ. ඒ සිතිවිල්ලම අර පාළුව වහලා දානවා. එහෙම ඉන්න පුළුවන් හිත හිත ඔහේ ඉන්න පුළුවන්. විඳ විඳ ඉන්න පුළුවන්. ඒ පාළුවට මුහුණ දීලා නැහැ. ඒ තනිකමට මුහුණ දීම නෙමෙයි. තනිකම වහගනි. තවත් දෙයක් එක්ක එකතු වෙලා දුකක් එක්ක එකතු වෙලා දැමි. දුක කියන්නේ කල්යාණ මිත්‍රවරුනි බොහෝම සාර්ථක සහකරුවෙක් හෝ සහකාරියක්. කවුරු නැති වුණත් දුක තියෙනවා නම් ඒකත් එක්ක ඉන්න පුළුවන්. විඳ විඳ ඉන්න පුළුවන් හිත හිත ඉන්න පුළුවන් එපමණ දීර්ඝ කාලීන සහකරුවෙක් සහකාරියක් තවත් නැහැ අනිත් දේවල් වලට සාපේක්ෂව බලනකොට දුක තමා වැඩිම කාලයක් අපි සහකරුවෙක් හෝ සහකාරියක් විදියට තියාගෙන අනිත් හැඟීම් ගත්තොත් එහෙම පුද්ගලයා පැත්තකින් තියන්න අනිත් හැඟීම් ගත්තොත් බොහොම ටික වෙලාවයි තියෙන්නේ. දැන් සතුට එහෙම තියාගන්න බෑ වැඩි කාලයක්. සතුටත් එක්ක ඇති කරගන්න සම්බන්ධතාව බොහොම ඉක්මනට විසන්දි වෙලා යනවා. තරහත් ඒ වගේ. තරහත් එහෙම තියන් ඉන්න පුළුවන් හැඟීමක් නෙමෙයි. ඊර්ෂ්‍යාවත් බෑ වැඩි කාලයක් තියාගන්න. ආදරයක් තමයි. ඒ සඳහා ආදරයක් වැඩි කාලයක් තියාගන්න නම් මහා මහන්සියක් ගන්න වෙනවා. ලේසි නෑ. හැබැයි දුකක් නම් හරිය ලේසියෙන් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. ලේසියෙන් පුළුවන්. සමහර විට දාන කුඩා සිදුවීමකට ජීවිතේ එකම එක වතාවක් සිදු වුණු දෙයකට ඒ නැවත කවදාවත් ආයේ වෙන්නෙත් නැහැ වෙලක් නැහැ එකම එක වතාවයි ඊට කලින් වෙලක් නැහැ හැබැයි එහෙම එක සිදුවීමකට එක මොහොතක වුණු සිදුවීමකට කෙනෙකුට පුළුවන් ජීවිත කාලෙම විඳවන්න ඒතරේ දුක සහකරුවෙක් විදියට සහකාරියක් විදියට හදාගෙන සම්බන්ධතාවයක් හදාගෙන ඉතින් විඳිනවා කියලා මේක තමයි හැටි ජීවිතේ හැටි ලබා උපන් හැටි සංසාරේ හැටි කියලා නෑ ඔක්කොම බොරු පට්ටපල් බොරු ඒව ඇත්ත නෙමෙයි නොකල යුතුම දෙයක් අපි සාධාරණීකරණය කරනවා දුක් විඳින කල්යාණ මිත්‍රවරුනි ඉපදුනේ දුක් විඳින්නට නෙමෙයි ඒ වැරදි ආකල්පයක් ඉපදුනේ දුක් විඳින්නට නෙමෙයි එහෙම හිතුවොත් ඒ සිටිවිල්ල විවෘත කරනවා අපායක් උපන්නේ දුක් විඳින්නයි කියා කෙනෙක් හිතනවා නම් ඒ සිටිවිල්ලට පුළුවන් අපායේ දොරටුව විවර කරන්න දිව්‍ය ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි නිවන් පුරේ නෙමෙයි ධම්මගේ දොරටුව නෙමෙයි ඒ විවර කරන්නේ අපායේ දොරටුව ජීවිතේ දුකයි කියලා හිතුවත් ඒ සිතිවිල්ල විවෘත කරන්නේ අපායේ දොරටුව දුකක් තියෙනවා ඒක ඇත්ත ඒ හඳුනා ගන්න දුක යනු හඳුනාගත යුතු දෙයක් මිස විඳිය යුතු දෙයක් නෙමෙයි. සාධාරණීකරණය කරගනිමින් තාම් පෘථග්ජන කෙනෙක් ඒ නිසයි මේ විඳින්නේ. පෙර කර්මයක් නිසයි විඳින්නේ. ඒ එහෙම සාධාරණීකරණය කරගනිමින් දුක් විඳින කෙනෙක් බවට තමන්ව ඊයේ දුක් විඳ අදත් විඳින හෙටත් විඳිනු ලබන කෙනෙකු බවට තමන්වපත් කරගන්න එපා. දුක විඳින කෙනෙක්ගෙන් දුක හඳුනා ගන්නා කෙනෙකු බවට පත් වෙන්න. අන්න පරිණාමය. දැන් පරිණාමය ඇවිල්ලා තියෙන්නේ දුක් විඳින කෙනෙක් ආවටනේ අන්තිමට. ওই පරිණාමයේ මවාගෙන මවාගෙන නිර්මාණය කරමින් පරිණාමයට ලක් කරමින් ලක් කරමින් ලක් කරමින් ඇවිල්ලා අන්තිමටම පරිණාමය වෙලා තියෙන දුක් විඳින කෙනෙක්නේ. ඒතර එතනින් එතනින් එහාට ඒ සබාධමයට කරන්න දෙයක් නැහැ. සබාම දහම දන්නේම දුක් විඳින කෙනෙක්ව නිර්මාණය කරන්නට විතරයි. එතන සබාධමෙන් නවතිනවා නම් කෙනෙක් ඒ නවතින්නේ දුක් විඳින කෙනෙක්ගෙන්. දුකේ තමයි නවතින්නේ. සබාධමයට බෑ වෙන තැනකට අපිව එක්ක යන්න. ඒ වරද සබාධම නෙමෙයි. එයාට පුළුවන් දේ සීමිතයි සබාධම සීමිත දෙයක්. අන්තික සබාධමයට නෑ කිසිම අවශ්‍යතාවයක් මේ දුක් විඳින්න නැති මිනිස්සු හදන්න. සබාධම හැම විටම සැලකිලිමත් වෙන්නේ පැවැත්ම පිළිබඳව. සබාධමයට ඕන එකම එක දෙයයි පැවැත්ම. වෙන මොනවත් ඕනේ නැහැ දුක් විඳින්න හරි සැප විඳින්න හරි පවතින්නට ඕනේ. ඒතර වැඩිපුර පවතින්නේ දුකත් එක්ක. දුක තමයි වැඩිපුර පවතින්නේ. ඒ නිසා සබදාහම ඉතින් මිනිස්සුන්ව නිර්මාණය කරමින් එතෙන්ට ගෙනල්ලා නවත්තනවා. එතෙන්ට නවත්තවම මිතුරු ටික මිනිස්සයා බාහිර අරගෙන කරගෙන යනවා. ඒතර එතන නැවතුම් පලක් නෙමෙයි. කල්යාණ මිත්‍රවරුනි දුක යනු නැවතුම් පලක් නෙමෙයි ඒ සබා දහම අපව ගෙනල්ලා ඒ තොටුපළට ගෙනල්ලා අපිව නවත්තලා තියෙනවනේ බැස්සුවනේ තොටුපළ මොන ලස්සන ගමනක් එක්ක ඇවිත් සබා දහම අපිව ගොඩවස්සලා තියෙන දුක නැමැති තොටුපළේ දෙවියා මේක තමයි ස්වභාවය එහෙම මේ ඉන්න නෙමෙයි ඒකට නෙමෙයි බුදුහාමුදුරන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒකට නෙමෙයි අපි උදේ හවහ මල් පූජා කරලා වඳින්නේ. මේ තොටුපළේ ඉන්නද? එහෙමනම් මොකටද? උදේ හවහ පන්සිල් ගන්න ඒ සඳහා. බණ අහන්නේ, පිරිත් කියන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ. මේ දුක නැමැති තොටුපළේ සෝබා දහමේ නැමැති යාත්‍රාව අපව ගෙනවිත් බැස්සු මේ දුක නැමැති තොටුපලේ සදාටම හූල්ලමින් ඉන්නද? එහෙමනම් දහමක් ඕනේ නෑ. එතන ඉන්න නෙමෙයි. එතන යන්න. එනිසා මුල්ම කාරණේ කල්යාණ මිත්‍රුනේ මේ විපස්සනාවේදී මේ විපස්සනාවේ ආකාර කීපයක් ගැන අපි කතා කරගෙන ආවා. දැන් මේ අභ්‍යන්තර විපස්සනාවට එනකොට මේ දුකත් එක්ක හදාගෙන තියෙන සම්බන්ධතාවය ගැන සිහි කල්පනාව ඇති කරගන්න. සිහි කල්පනාව. කලබල වෙන්න එපා. ගහගන්න යන්න එපා දුකත් එක්ක. දුක සාධාරණීකරණය කරන්නත් එපා. සිහි කල්පනාව ඇති කරගන්න. තමන් දුකක් එක්ක ගහගෙන තියෙන ගැටේ ගැන. දැන් පේන්නේ නම් මේක ලියා ගන්න බෑ. දුකෙන් පලා යන්න හදනකොට මේ ගැටේ හිර වෙනවා. අදින්න අදින්න හිර වෙන ගැටයක්. ඒ නිසා උත්සාහය දෙකක් අරගෙන කරගන්න දෙයක් නැහැ කියලා අපි ඉන්නවා ඉරදලා. නෑ කරගන්න දෙයක් තියෙනවා මිස පළවෙනිින්ම සිහිය ඇති කරගන්න. මෙතන දුකක් මිස දුකක් තිබෙනවා හැබැයි මගේ දුකක් නෙමෙයි. එහෙම සම්බන්ධතාවයක් නැහැ. මේ තමයි පළවෙනි සිහි බුද්ධිය. දුකක් තිබෙනමුත් මෙතන ඥාති සම්බන්ධකමක් නැහැ. එහෙම නැත්තම් වෙන සම්බන්ධකමක් නැහැ. හරියට දෙමව්පිය දරුවන් වගේ, ගුරු ශිෂ්‍ය වගේ, සාමි පුරුෂ භාර්යාව වගේ එහෙම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් සම්බන්ධතාවයක් අපි හදාගෙන තියෙනවා දුකක් එක්ක. හදා නොගත යුතු සම්බන්ධතාවයක්. ඒ ගැන සිහිය ඇති කරගන්න. දුකක් ඒක තිබුණා. හැබැයි ගැට ගහ ගන්න එපා දුක. යන යන තැන රැගෙන යන්න එපා. මෙතන මේ මොහොත මෙතන මේ මොහොත සන්දිට්ඨික අකාලික ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම දුකක් එක්ක අහන්ට ඒ දුක ඒ ප්‍රශ්නය මෙතෙන්ට මේ මොහොතට අදාළද මෙතැනට සහ මේ මොහොතට ඒ ප්‍රශ්නයත් එක්කම අන්න දහම තමා තුළට පිවිසෙන්න පටන් ගන්නවා. නැතිනම් තමා ධහම තුළට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. මෙතනට මේ මොහොතට දුක් විඳීම අවශ්‍යද? ඒක අවශ්‍ය වුණ තැනක් ඇති කවදා හරි. අතීතයේ දවසක කොහේ හරි තැනකට ඒ දුක සම්බන්ධ ඇති. නමුත් මෙතැනට මේ මොහොතට මේ දුක් විඳීම අවශ්‍යද? අර හේතු ගැම්මත් අවශ්‍යයි. මයි උපන්නේ දුක් විඳින්නයි, ජීවිතයේ දුකයි, මේක කර්මයක්. ඒක දැම්මොත් හැම තැනම අපි දුක් විඳින්න ඕනේ. හැම දෙයක් ගැනම හැම තැනදීම අපි විඳින්න ඕනේ, හඬන්න ඕනේ, වැළපෙන්න. ඒ අදහම නෙමෙයි. ධර්ම පාවිච්චි කරන්න. සම්දිත්තිකාකාලික ඕනෙම තැනකදී මේ ප්‍රශ්නේ අහන්න මෙතැනට මේ මොහොතට දුක් විඳින කෙනෙක් ඕනද දුක විඳින්න ඕනද කෝප වෙන්න ඕනද මේ කෝපය මෙතැනට මේ මොහොතට ඕනද ඕනෑවුණු වෙලාවක් ඇති ඕනෑ කියලා හිතුව වෙලාවක් ඇති නමුත් හැම තැනටම ඕනද හැම වෙලාවෙම ඕනද දහම ඔබට කියනවා අවශ්‍ය නැහැ කියලා. සිහි බුද්ධිය විතරයි කියන්නේ නෑ ඕනේ නෑ. ඕනේ. ඒ විතරක් නෙමෙයි බොහොම විවෘත ආරාධනාවක් කරන ඇවිල්ලා බලන්න ඕනේද කියලා ඊපස්සේ කො ඔබම බලන්න ඇවිල්ලා ඒ දුක මෙතෙන්ට ඕනේද කියලා. ඒ තරහ මෙතෙන්ට ඕනේද? ඇවිත් බලන්න. විශ්වාස කරන්න එපා කවුරුත් කිව්වට. හිතුණට විශ්වාස කරන්න එපා. පොතේ තිබ්බට විශ්වාස කරන්න එපා. ලෝකෙම කිව්වත් විශ්වාස කරන්න එපා. ඔබම මෙතැනට මේ මොහොතට ඇවිත් බලන්න අන්න එතනදී කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඇත්තනේ මේ ධර්ම කියන්නේ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒතර තමන්ගේ සිහිබුද්ධියට සිහිබුද්ධිය ප්‍රමාණිත තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. අවශ්‍ය නැති බව. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි තම තම නැනපමණින්ම පැටේනවා. ඒ ප්‍රත්‍යක්ෂය මේ දුකත් එක්ක කන දීගය අවශ්‍ය නැති බව. දුකත් එක්ක කන දීගය. පැහැදිලිව වටහා ගන්නට මේ දුකත් සමග කන දීගය. ඒන් තමයි විකසාද වෙන්නේ. හැම දිනාම විවාහක විවාහක ගිහි පැවිදි හැම දිනාම දුකත් එක්ක දීක කරනවා හැම කෙනා ඒ දීගයයි අත්හරින්නට ඕනේ. ඒ දීගේ අත්හරින්නට නම් ඒ කන දීගය පිළිබඳ අපි සිහි බුද්ධිය ඇති කරගන්න ඕනේ. කල්‍යාණ මිත්‍රවරුනි තනි වෙන්නට බයක් තිබෙනවා. ඒ බය නිසා තමයි මේ හැම පිස්සුවක්ම නැටන්නේ. තනි වෙන්නට තියෙන බිය. පිස්සු නැටුවා කියලා අපි කියන්නේ ධර්මයේ කියනවා මේ ප්‍රත්‍යක්ෂණය හරියට උමතුණා වගේ කියන. ඒ ධර්මයට සම්බන්ධ සාහිත්‍යයේ තියෙන කාරණයක්. මේ පුහුදුන් අය හරියට උමතුණු අය වගේ. පිස්සු කියලා නෑ. ඒ වගේ උමතුණු අය වගේ. එතකොට මේ අපි හැමදෙනාම මේ හැම පිස්සුවක්ම නටන්නේ තනි වෙන්නට තියෙන බිය නිසා. ඒ බිය වේතු දෙයක්ද කියන ප්‍රශ්නේ අපි අහන්න ඒ බය විය යුතු දෙයක්ද? බය වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. පිස්සු නටලා පුළුවන්. සංගීතයත් එක්ක පිස්සු නටනවා. කලාවත් එක්ක මිනිස්සු පිස්සු නටනවා. චිත්‍රපටිය එක්ක පිස්සු නටනවා, රූපවාහිනිය එක්ක පිස්සු නටනවා, ක්‍රීඩා එක්ක පිස්සු නටනවා. දේශපාලනයේ එක්ක පිස්සු නටනවා බලයත් එක්ක මුදල් එක්ක පිස්සු නටනවා මොනවා එක්කද පිස්සු නටන්නේ නැත්තේ මිනිස්සු මොනවාගෙන්ද උමතු වෙලා නැත්තේ විලාසිතාවලින් පිස්සු නටනවා විද්‍යාවෙන් පිස්සු නටනවා පිස්සු නැටුවට මේ තනිකමින් බේරෙන්න බෑ ඒ පිස්සු නටන වෙලාවට නොදෙනී යන්න පුළුවන්. හැබැයි නැවත දැනෙනවා. සංගීත රාත්‍රියක කෙනෙකුට නටන්න පුළුවන් සින්දු කීකේ නටන විතර කිසි දුකක් නැහැ. ඒ වෙලාවේ තියෙන වෙහස මහන්සියර වෙන දුක් නැහැ. එළි වෙනකල් නටන්න පුළුවන් කෑ ගහගෙන. ලෝකෙක වගේ. හැබැයි එළි වෙනවා. නැටුම නවතිනවා. සංගීතය ගොළු වෙනවා. එතකොට කතා කරන්නේ කවුද? දුක. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි උමතුවෙන් ප්‍රകෘතියට ආයුතුයි අපි. උමතුවෙන් උමතුවට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මුළු ලෝකයේම දෙන විසඳුම මොකද්ද? උමතු වයට තව තව උමතු වෙන්න කියන එක. උමතු වයට තව තව උමතු වෙන්නට අවශ්‍ය මම්පෙත් විවර කිරීම තමයි මුළු මහත් ලෞකික ලෝකයේම කරන්නේ. ඒතර උමතුව එකක් ඒ කියන්නේ තවත් උමතු වෙන්න. ලොකු ව්‍යාපාරයක් ලොකු ව්‍යාපාරයක් ආගම් වලින් කරනවා දේශපාලනයෙන් කරනවා මේ හැම දෙයකටම ඉලක්ක තියෙනවා තව තමත් උමතු වෙන එක නොමිලේට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එකපාරක් උමතු වුණා දැන් ඒ උමතුව වැඩි කරගන්න වියදම් කරන්න මහන්සියෙන් හම්බ කරන දේ අපි වියදම් කරමින් තව තවත් උමතු බෙල්ම තුලින් ප්‍රകൃතියට එන්නේ ඒක නොමිලෙම කරගන්න පුළුවන්. ගන්න සිහි බුද්ධිය කෙනෙක් ඒ උමතුවෙන් ප්‍රകൃතියට අරගෙන යනවා. පෙරුමතු තොටුපලින් ප්‍රകൃතියේ තොටුපලට යන ගමන කුයි භාවනාව කියලා. අපි කියනවා මේ සාමාන්‍ය ලෝකයේ පිළිගන්න අදහසක් ලොකුම බය මරණ බය කියලා. ඒක ඇත්තක් තියෙනවා. හැබැයි ඒක ඇත්තම ඇත්ත නෙමෙයි. සාමාන්‍ය බියවල් එක්ක බලනකොට මේ මරණ බිය තමයි ලොකුම බය. ඒක ඇත්ත. හැබැයි ඊටත් වැඩිය බයක් තියෙනවා. ඔය තනි වෙන්න තියෙන බය ඊට වැඩියි. මරණ බයත් ලොකුවට දැනෙන්නේ ලොකුවට දැනෙන්න ප්‍රබලම හේතුව තමයි තනි වෙන්න තියෙන්නේ. තනි වෙන්න තනිවීමේ දුක තමුණ දෙන්න බැරුව කෙනෙක් සියලුමසා ගන්න පුළුවන්. එතෙන්නේ මරණ බය දෙකයි. දෙවෙනි තැනට එන්නේ. මරණ බය පළවෙනි තැන නම් කවුරුවත් සියලුමසා ගන්නෑ. ඒක නම් පළවෙනිම බිය, ලොකුම බිය මරණ බිය නම් කිසි කෙනෙක් සියදිවි නැසා ගන්නෑ. නමුත් කී දෙනෙක් සියදිවි නැසා ගන්නවද? එයින්ම පේනවානේ මරණ බියට වැඩිය ලොකු බයවල් තියෙන බව. ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා නැත්තම් කවුරුවත් කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. කැමැත්තේ. ස්වේච්ඡාවෙන් ඒ තීරණයට එන්නේ. තනි වෙන්නට තියෙන බිය. මේ තනි වෙන්නට තියෙන බිය එක්ක සම්බන්ධ වෙන්න එපා. මේ පැහැදිලිව තේරුම් ගන්න. මේ තනිකම එකක්. ඒකට විසඳුමක් හොයාගන්න. හැබැයි මේ කියන්නේ තනි වෙන්නට තියෙන බියත් එක්ක සම්බන්ධ වෙන්න එපා. ඒ තමන්ගේ කරගන්න එපා. මේ තනි වෙන්න බය කවුද? මෙන්න මේ ප්‍රශ්නේ අහන්න පළවෙනි වතාවට සිහිය අහන ප්‍රශ්නයක්. මේක වෙන කවුරුවත් අහන්නේ හැමෝම අහන ප්‍රශ්න තියෙනවා. ඇයි බය වෙන්නේ කියලා අහන්න පුළුවන් තනි වෙන්න. බය වෙන්න එපා කියන්න පුළුවන්. ලෝකෙම ওই ප්‍රශ්න දෙක නේ අහන්නේ. මොකටද බය වෙන්නේ? එන බය වෙන්න එපා මං ඉන්නවා. ඔය ඔය කියමන් දෙක හැර වෙන තුන්වෙනි ප්‍රකාශයක් කරන්න ලෝකයට බෑ. කිසි කෙනෙකු කිසිම විද්‍යාඥයෙකුට දාර්ශනිකයෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ආගමික නියෝජිතයෙකුට ශාස්ත්‍රකරුවෙකුට වෛද්‍යවරයෙකුට මේ කාටවත් ඔය වෙන ප්‍රකාශයක් කරන්න බෑ. පළවෙනි ওই කාරණා දෙක විතරයි කියන්න පුළුවන්. එක්කෝ මොකටද බය වෙන්නේ? මම ඉන්නවා. නෑ ඒ දෙකෙන් නෙමෙයි දහම සිහිය ඇති කරගත්තොත් සිහිය ඇති කරගත්තොත් කල්යාණ මිත්‍රෝනි සිහිය අපට කියනවා මෙන්න මේ කාරණේ ඒ තනි වීමේ බියත් එක්ක සම්බන්ධ වෙන්න එපා. ඒ ඔබට අයිති දෙයක් නෙමෙයි. කවුද බය තනි වෙන්න? මෙන්න අහන ප්‍රශ්නේ. කවුද තනි වෙන්නට බිය? මේ ප්‍රශ්නේ වෙන කවුරුවත් අපෙන් අහලා නැහැ. කිසි කෙනෙක් අහලා නැහැ. හැමෝම කියන්නේ බය වෙන්න එපා මම ඉන්නවා. පළවෙනි වතාවට සිහි බුද්ධියක් පහළ වෙනවා සිහි බුද්ධිය පහළ වුණාම මේ පහළ වූ සිහි බුද්ධිය අපෙන් අහනවා කවුද තනි වෙන්නට බය ඒ ඔබ නෙමෙයි ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ ඒ ඔබ නෙමෙයි ඒ මමත් මමත්වයයි තනි වෙන්නට අකමැති. එයාට තනියම ඉන්න බෑ. පැවැත්මක් නෑ තනි වුණු තැන මමත්වයට. මමත්වයේ තනි වුණොත් එතනින් මමත්වේ ඉවරයි. ඒ නිසා යා හැම දෙයක් එක්කම පටලැවෙන්නේ. එළියේ තියෙන දේවල් එක්ක ඇතුලේ තියෙන දේවල් එක්ක අතීතයත් එක්ක අනාගතයත් එක්ක යාළුවන් එක්ක හතුරන් එක්ක මේ හැම කෙනෙක් එක්ක මෙයා network එකක් හදාගන්නේ සම්බන්ධතා ජාලයක් හදාගන්නේ එයාට පවතින්නට ඕන නිසා එහෙම නැති වුණු තැන මමත්වයට පැවැත්මක් නෑ මමත්වය කියන්නේ තනියම පවතින්න පුළුවන් දෙයක් නෙමෙයි තනිවම පවතින්නට පුළුවන් දෙයකට නෙමෙයි මමත්තේ කියන්නේ. ඒ පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ තවත් දේවල් වල පිහිටෙන් පවතින දෙයක්. හුදකලාව ඉන්න බෑ මමත්වයට. හුදකලාව උණු ගමන් මමත්වයට වැටෙනවා. මමත්වය අතුරුදහන් වෙනවා. ඒ තමා ලොකුම බය. මරණ බය නෙමෙයි. මමත්වයට තියෙන ලොකුම බය එයාව නැති වෙයි කියන එක. ඒ නිසා තමා ඉතිදිනසගන්නේ. මමත්වයේ අන්තිමට කරන්නේ යා මේ ශරීරේ තියාගන්න ඕ බොහෝ දේ කරනවා. ලෝකේ ලක්ෂ ගාණක් එයාට පුළුවන් මරන්න. Tamanගේ ශරීරය බේරගන්න. මధుරේ කුටුවත් වහන්න දෙන්නේ නැතු. එයා ශරීරය පරිස්සම් කළා අන්තිමට එයා මමත්වය රැකගන්න එයා ශරීරය උනත් නැත් අතරින්ට වැස්ටි. මරණය ලොකු ප්‍රශ්නයක්. මරණයේදී මමත්වයට බොහෝ දේ අහිමි වෙනවා. තමන්ගේ ස්වාම පුරුෂයා හිමි වෙනවා, භාර්යාව හිමි වෙනවා, දෙමව්පියෝ හිමි වෙනවා, දරුවන් හිමි වෙනවා. කාර්යයක් තිබ්බනම් ඒ කාර්යක ගෙයක් තිබ්බනම් ගෙදර රැකියාව තිබ්බනම් රැකියාව ඒ සියල්ල මරණයේදී අහිමි වෙනවනේ මමත්වයට එකක්වත් ගෙනියන්න බෑනේ ඇඳුම් ශරීරය මේ ඔක්කොම අහිමි වෙනවා ඒ නිසා ඉතින් මමත්වයේ මැරෙන්න කැමති නැහැ හැබැයි වෙන විකල්පයක් නැති තැන මමත්වය මරණය තෝරගන්නවා මොකද එයා දන්නවා ආයෙත් ওই දේවල් එයාට හොයාගන්න පුළුවන් බව. මරණයට බෑ මමත්වය මරලා ගන්නට. ඒතර මමත්වයේ පවතින එයාට පුළුවන් ආයෙත් කාර්යයක් ගන්නට. කවදා හරි දවසක සංසාරේ පවෝදා නොවෙන්න පුළුවන්. ආයෙත් එයාට පුළුවන් මෙතෙන්දි නැති වෙච්ච දේවල් ගන්නට. ඒ බව දන්නවා මමත්වයේ. ඒ නිසා මරණ බිය කියන්නේ දෙවෙනි බියක්. පළවෙනි බිය නෙමෙයි. ඒ පළවෙනි බිය අපිට තාම ලොකුවට දැනෙලා නැහැ. ඒ දැනෙන්න ඕනේ බයක්. ඒ සිහි බුද්ධියට විතරක් දැනෙන බයක්. සිහි බුද්ධිය ඇතිවෙන්න ඇතිවෙන්න අන්න මමත්වයේ බිය තේරෙනවා. මෙයා කොච්චර බය කෙනෙක්ද කියන එක තේරෙනවා. එතෙක් අපිට පේන්නේ මමත්වයේ මහා වීරයෙක් විදියට. මමත්වයේ වැඩි කියන්නේ මහා ප්‍රබල කෙනෙක් විදියටයි අපිට පේන්නේ. ඒ අසීයට පේන විදිය. ඒ අසීයේ දර්ශනය. හැබැයි සිහිය දර්ශනය වෙනස්. සිහියට දර්ශනය වෙනවා. මෙයා බියගුල්ලෙක්. මමත්වයේ තරම් බියගුල්ලෙක් තවත් නැහැ. එයා ඕනම කෙනෙක්ව පාවලා දෙන්න පුළුවන්. ඕනම කෙනෙක් අවසානීය ශාරීරිය වුණත් පිළිදෙනවා. එයාගේ පැවැත්ම සඳහා. ඉතින් මමත්වයේ බිය දැනෙන්න පටන් ගන්න. ඒකට ඒක විදර්ශනා ඥානය. භයතු ප ဋ ාණ ඥාන කියලා විදර්ශනා ඥාන වලින් කියනවා. ඒ සිහි කල්පනා වේ මට්ටමට එනකොට අන්න මේ මමත්වයේ බිය තියෙනවා. ඒට ඒ සිහි ඇති කරගන්න. ඒ තමයි ඇත්තම ප්‍රශ්නේ. වෙන ප්‍රශ්න නෙමෙයි. දැන් ওই මමත්වේ ඒ කාරණේ ඒ කාරණේ යන්තම් දැනෙන එකක් තමයි ඒ සාමාන්‍ය ජීවිතේ අපි ලැජ්ජ බය කියන්නේ. ඒ ප්‍රබලම බිය නෙමෙයි. නමුත් ඒ සාමාන්‍ය ජීවිතේ ලැජ්ජ බය වුණත් අපේ ප්‍රතිරූපේ හානියක් වේ. මං ගැන තියෙන කීර්ති නාමය ඒට හානියක් වේ. සමාජ තත්වයට හානියක් වෙයි කියලා අපිට එනවනේ බයකුයි ලැජ්ජාවකුයි ඒ එන්නේ මමත්වේ. එයාට තමයි මේ ලැජ්ජාවයි බයයි එන්නේ. ඉතින් දහම කියන්නේ ඒ ඒක හරි කමක් නැහැ හොඳ පැත්තට හරවා ගන්න. වෙන කරන්න දෙයක් නැත්තම් ඒ ගැන හිතලා හරි ඒ ලැජ්ජාව උදව් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න. හැබැයි ඒව අත්හරින්න ඕනේ දේවල්. මේ බය වෙවි ඉන්න එපා. මේ බය අපව බය කරන්නේ මමත්වය. අපව ලැජ්ජාවටපත් කරන්නේ මමත්වය. වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා ඒව ලොකුවට බාර ගන්න එපා. බාර අරගෙන තොත් වෙන්නේ අර දුක නැමැති තොටුපලේ පදිංචි වෙලා ඉන්න. ගමනක් නැහැ එතෙන්ට වෙලා ඉඳෙයි. කල්‍යාණ මිත්‍රවරුනි මමත්වයේ පිළිබඳ සීබුද්ධිය ඇති කරගන්න. මමත්වයේ පිළිබඳ. එයා නටන නාටකම් පිළිබඳ. එයා නටන පිස්සු පිළිබඳ. එයාගේ උමතුව පිළිබඳ සිහිය ඇති කරගන්න. ඒකට ආවේශ වෙන්න එපා. තමන්ගේ කියලා බාරගන්න එපා. මමත්වය යනු අපට අයිති නැති දෙයක්. ඒ මගේ දෙයක් නෙමෙයි. ඒ ඔබේ දෙයකුත් නෙමෙයි. ඒ පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ නිසා ඒට කියනවා අවිද්‍යාව කියලා. ඒක කාටද ඕනේ අවිද්‍යාවත් එක්ක දීර්ඝකන්ට අවිද්‍යාවත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න අවිද්‍යාවත් එක්ක තමන්ව ගැට ගහගන්න ඒ තමා සැබෑම ප්‍රශ්නය ඒ ප්‍රශ්නේ අපි එතෙන්ට ගෙන යවොත් තේරෙනවා මේ විහිළුව කොපමණ සැහැල්ලුවක්ද දැනෙන්නේ සාස්ත්‍ර මේ සියල්ලම බොරුව. මේ සියල්ලම බොරුව. දුක් විඳ බව ඇත්ත දුක් විඳින බව ඇත්ත හැබැයි බොරුවට. ඇත්තම හේතුවකට නෙමෙයි. බොරු හේතුවකට ඇත්තටම දුක් විඳිනවා. නිසා දුක්ඛ සත්‍යයක් කියනකොට චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය විදියට දුක්ඛාරය සත්‍ය කියනකොට එතනින් කියවෙන්නේ නැහැ දුක් විඳින්නේ සැබෑම හේතුවකට කියලා. දුක් විඳින බව ඇත්ත හැබැයි බොරුවට. ඒ නිසායි දුක නැති කරන්න පුළුවන්. සැබෑම හේතුවකට නම් දුක් විඳින්නේ සත්‍යම හේතුවකට නම් නැති කරන්න බෑ. දුක් විඳිනවා ඇත්තටම හැබැයි බොරුවට. ත්‍රිමේ බව දැනෙනකොට කල්යාණ මිත්‍රරුනි ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ. මේ මමත්වයෙන් අපිට වෙන් වෙන්න පුළුවන් කියන හැඟීම එනවා. පුළුවන් වෙන් වෙන්න. එයාගෙන් වෙන් වුණොත් සියලුම දුක් වලින් වෙන් වුණා වෙනවා. ඒතර වෙන කාගෙන්වත් වෙන් වෙන්න ඕනේ නැහැ. පැනලා දුවන්න ඕනේ නැහැ කොහාටවත්. තව තවත් උමතු වෙන්න ඕනේ නැහැ. ඉන්න තැනම ඉඳගෙන මමත්‍රයෙන් වෙන් වෙන්න පුළුවන්. ඉන්න තැනම ඉඳගෙන. ඉන්න කෙනා විදිහටම පුළුවනි දුකෙන් විසන්ති වෙන්න.